මේ සූත්‍රය අපි කලිමුත් මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක්. ඒ මුලින්ම සර්වචන් වහන්සේ ඒ සූත්‍රයට බොහෝ දෙනාගේ අවධානය ඒ වගේම ධර්ම ගෞරවය ළඟා කර ගැනීම සඳහා උන්වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙන විදිහට ගෞරවයෙන් සාදරයෙන් වැඩුවොත් ඒ වඩන කෙනාට ඒ ආනාපාන සතිය කියන්නේ එකම කර්මස්ථානය තුලින් සතර සතිපට්ඨානෙම සතිය පිළිබඳව ඒ සෑම තැනකදීම මනා පරිත්‍යාග මනා පිළිකීමක් මුල් බැස ගැනීමක් සිදු වෙනවා ඒ අනුවම දිගට කටයුතු කිරීමේ අතර සතිපට්ඨානය සම්පූර්ණ වෙලා දිගට කටයුතු කිරීමේ පොඥංග ධර්ම අත වැඩෙනවා. ඒ පොඥංග ධර්ම විශේෂයි ඇලීමක් ගැලීමක් නැතිවක් නැතුව වෙනස් සිතේ කියන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි බොද්ධංග ධර්ම විශේෂයි මේ කටයුතු කිරීමේ විචා විමුක්තිය නම් වූ අවසාන පදයට ළඟා වෙන්න පුළුවන්. ඒක නිසා කවුරුත් සංසාරේ පුරාම පිටුවාකල් කරගෙන ආපු දැන හෝ නොදැන ආයාසයෙන් හෝ අනායාසයෙන් කරගෙන ආපු මේ ආනාපානීය නැත්නම් මේ හුස්ම ගැනීම කියන කටයුත්තම මේ අවසාන ඵලයේ මේ දුෂ්කර වූ කාරණාව සඳහා යොමු කර ගන්නා හැටි මේ සඳහන් වෙන්නේ. ඉතින් අපි පසුගිය දවස් තුනක් එක දිගටම එක සීරුවට මේ සූත්‍රයේ දිගේ ඉදිරියට ගමන් කිරීම නිසා දෙවෙනි දවසේ අපි කායાનුපස්සනාවට අදාළ ආනාපාන සති චතුස්කය ඊයේ දවසේ අපි වේදනානුපස්සනාවට අදාළ ආනාපාන චතුස්කයත් ඉදිරිපත් කරගත්තා. අද සූත්‍රයේ පෙළ ගැස්ම අනුව ඉදිරිපත් කරලා තියෙන චිත්තානුපස්සනාවට අදාළ ආනාපානේ සම්බන්ධ හතරවෙනි තුන්වෙනි චතුස්කය. ඒක තමයි අද දවසේ මාතෘකාව වශයෙන් pāli වාග්මාලාවක් විදිහට මම මුලින් ඉදිරිපත් කළේ. ඒ කියන්නේ මේ වෙනකොට යම් කිසි කෙනෙක් භාවනා කරලා සෑහෙන දුරට අධ්‍යක්ෂින් සහිතව ඉන්නවනම් එතකොට දැනගන්න පුළුවන් මේ චිත්ත ප්‍රවෘත්තිය වැඩ කරන හැටි, භාවනා හිතක් වැඩ කරන හැටි, සර්වචනාසේ ඉදිරිපත් කරන මේ ඉර දිගේ නැත්නම් මේ પરම්පරාව දිගේ වැඩ කරනවාද නැද්ද කියන එකට සෑහෙන අර්ථ දවුවක් මේ සෝ මේ පාලි පාඨ වලින් ගන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් භාවනා නොකර බුදු මූල ධර්ම ගැනීම සඳහා පමණ එන්න සංචින්තාමේ ඥාන හෝ දර්ශන විද්‍යාවක් වශයෙන් සාකච්ඡා කරනවා නම් මේක එච්චරම නීරස වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක ගැඹුරුයි කියලා. එහෙම නැත්නම් අදාළ භාවයක් නැහැයි කියලා ජීවිතයට සම්බන්ධ කරගන්න බෑයි කියලා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒක සාධාරණයි. ඒ මොකද මේක මේ ආනාපානසතියේ සෑහෙන ගැඹුරකට ගිය කෙනෙකුට පමණක් තමන්ගේ අත්දැකීමත් එක්ක කලපලා තේරුම් ගත හැකි නමුත් කල්පනාවට අල්ලලා කරන්න අමාරුයි. සුත්තමේ ඥාන වශයෙන් කරන්න අමාරුයි මේක. ඒ තරම්ම මේන් කරන්නෙම භාවනාවට දෙන නැත්නම් සුතමේ ඥානයට, චින්තාමේ ඥානයටත් වඩා ඍජු වශයෙන්ම භාවනා ඥානයට කරන ආමන්ත්‍රණයක් වගේ තමයි තියෙන්නේ. මේ පද හතරෙන් මුලින්ම සඳහන් වෙන්නේ චිත්ත පරිසංවේදී අසසී සාමීති සික්ඛති චිත්ත පරිසංවේදී පස්සසී සාමීති සික්ඛති කියලා. ඒ කියන්නේ සම්පූර්ණ හිත කියන්නේ මේකය විශේෂයෙන්ම නීවරණයන්ගෙන් තොර පරිඋත්ථාන කෙලෙස් වලින් තොර <clears throat> හිතක ස්වභාවය මේ වෙලාවේදී යෝග අවසරය අදාළයි. ඒක පිළිබඳව විවරණයක් සපයන අටුවාචාරින් වහන්සේලා මේක සමාන කරන්නේ නීවරණයන්ගෙන් තොරව සමත ධ්‍යාන වඩන්නේ විසින් සමත භාවනා වඩන්නේ වශයෙන් ධානයකට සමවැදිච්චාම පවතින චිත්ත ප්‍රවෘත්තිය. හිතේ ස්වභාවය චිත්ත පරිසංවේදී කියන එක සඳහන් කරනවා කියන්නේ. හිත අපේ හිත සර්වතන වහන්සේගේ විවරණය අනුව මේ වීතික්‍රම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසේ කෙලෙස් කියන ආකාරයේ කෙලෙස් තුනකින් කෙලසිලයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ නිසල විලක් වශයෙන් පවතින හිතේ විවිධාකාර රැලි තරංග මාලා නගිනවා. මහා බරපතල ඉවත් වෙනවා සුනාමි වගේ කුණාටු වගේ. එහෙම නැත්නම් සාමාන්‍ය දිවේලේ නගින මුහුදයිනට ගියාම පේන විදිහේ තරංග මාලක් තියෙනවා. රළ විදි විදි යන රළ සමාට උස්ස සමාට පහළ මිචු පහළ වෙනවා. ඒ වාගේම එහෙම බින්දෙන්නේ නැති මුහුද මැද දිහා බැලුවොත් ඒත් නිතරම සැලසලී පවතින ගතියක් තියෙනවා. ඒ වගේ අර මුහුදේ තරංගත් එක සම්බන්ධය කළ බැලුවොත්, පරිමාලත් එක සම්බන්ධය කර බැලුවොත් වගේ මේ හිතේ වරින් වර සමාජ ධර්ම බිඳගනිමින් අනුන්ට හානි කරමින් අනුන්ට සුභ සිද්ධි විනාශ කරමින් තමන්ගේ අනාගතය නැත්නාසි කරමින් විචික්‍රම මට්ටමේ සමාජ ධර්ම කඩන බයලජ්ජා ඉක්මවන හිරියොතක් නැති කරන දේවල් ඇති වෙනවා සතුන් මැරීම වශයෙන් සොරකම් කිරීම වශයෙන් කාම මිත්‍යාචාරයේ වශයෙන් බොරු කේලා මිශ්‍රකන පරිවර්තන කිරීම වශයෙන් මත්පැන් පානය වීම වශයෙන් එහෙම නැත්නම් වැරදි ජීවන රටාව වශයෙන් අපි සිල් පදවලට සම්බන්ධ කරලා ඉගෙන ගන්න කොටස්. ඒක කැඩෙන වාරයක් පාසා අනිවාර්යයෙන්ම සමාජයේ පවතින සිවිල් නීති පද්ධතිය වෙවුලනවා. දෙදරනවා ඒක අනතුරට ලක් වෙනවා. ඒ නිසා Tamanට අනුන්ට දෙකට හානි කරයි. ඒ විතරක් නෙමෙයි Tamanගේ වර්තමානයට හානි කරයි මාතරත් හානි කරයි. මෙන්න මේ වගේ ගොරෝසු කෙලෙස් වලට අපි කියනවා වීතිකම කෙලෙස් කියලා. නමුත් ඒව සාමාන්‍යයෙන් කරුණොත් ඒකේ තියෙන එක ලක්ෂණය තමයි අනුන්ට පේනවා. ඒ නිසා කවදා හරි සිවිඩියකට අහුවෙලා මේ හිරේ විලව්වේ නගින්න වෙනවා. මුල් මුල් කාලේ නම් ඔබ හංගලා කරන්න පුළුවන් ගැටියක් වෙනවා. නමුත් ඒකේ හිස් ඡන්ද පරිස වෙලා එලි පිට මේවා කරන තැනට ආවට පස්සේ ඔන්න සිවිඩියකට ලක්ලා දණ්ඩ නීතියට යටත් වෙලා අපාගාමි වෙනවා. මේ නිසා අරසා කරලා ඒ කියන්නේ දීතිකම කියලා කඩන්න නැතුව අරසා කරලා සිල්වන්ත වීම සමාජ ධර්මයක්. ඒ නිසා අපිට කියනවා ශිෂ්ටාචාරය. හැදියාව ආත්ම ගතිය අපි නියෝජනය කරන්නේ මෙන්න මේ ශිල්පද මාර්ගය. ඒ ශිල්පද මාර්ගය මොකද වෙන්නේ? කායික සහ වාචසික ඡන්ද පරිසු ගති, ප්‍රසන්නාර ගති, නැහැදිච්ච ගති, දුසිල ගති කීකරු කරලා දෙනවා. ඊට පස්සේ තමයි කෙනෙකුට මේ කාය වචන දෙක කීකරු කරගෙන ඒක සාර්ථක වෙච්ච කෙනෙකුට ඒක ආනිසංස දැකපු කෙනෙකුට තමයි මේ භාවනාවක් කරන්න චිත්ත භාවනාවක් ප්‍රඥා භාවනාවක් කරන්න හිතෙන්නේ. අන්න ඒ විදිහට සීලයක පිළිතලා චිත්ත භාවනාවට ගිය කෙනා කරන්නේ මොකද්ද? අර රැකගත් සීලේ හේමම රැකගෙන ඒ ප්‍රධාන මහා ගොරෝසු රලතා මේ තරංග පද්ධති නෙමෙයි ඒක නැති වුණත් යටි හිතේ තියෙන මේ කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් ඒ වෙලාවේදී සමාජ ධර්ම කැඩුවේ නැතුවට සමාජ ධර්ම කැඩීමට පදනම සකසන නිසා මෙවුවා යම් ආකාරයකින් කීකරු කරගන්න ලැජ්ජ බය පහල කරගෙන ඉන්ද්‍රිය භාවනා කරමින් භාවනා කරනවා. මෙන්න මේ භාවනා කරන හැම කෙනාටම ඔය කියන වීතිකම පරිඋත්තාන කෙලෙස් නිවර්ණ වලට කියන නමක් තමයි පරිඋත්තාන කෙලෙස් කියන එක නැති කරන්න බෑ. ඔක්කොම සාර්ථක වෙන්නේ නැහැ. නමුත් සුදු ප්‍රදේශයකට උනත් හරියට උපදේශ පන්ති කරන කටයුතු කරෝ සාර්ථක වෙනවා. එනි මේ සාර්ථක වෙන ක්‍රම දෙක එකක් සමතක මේකන සමත භාවනාව නිසා විදර්ශනා භාවනාව නිසා කියන මේ භාවනා දෙකෙන්ම සිද්ධ වෙනවා. ඒකෙන් ਸਰවඥාන්ති ලෝකේ පහළ වෙන්න කලින් එදා ඉන්දියාවේ ඒ සමත ක්‍රමයෙන් මේ නීවර ධර්ම දුරු කිරීම සාහවුරු කරගෙන තිබුණා. ඒක පිළිබඳ සෑහෙන කුසලතා පරිත්‍යාග අත්දැකීම් සහිතව තිබුණා. ඒකේ ප්‍රතිඵල තමයි ඒ වෙන කොටස් සර්වඥාන්සේ පහළ වෙන කොටස්. ඒ විදිහට නීවරණ නැති හිතෙන් මේ ආකාර කාරකාදීහා බලන අක්ෂස්තේ සෑහෙන දුරට සිතියන්ගත කරලා තිබුණා. ඒ වගේ මේ ගස්කොළන් දිහා බලලා ආයුර්වේද පිළිබඳව සෑහෙන ප්‍රස්ථාරගත කරලා පොත්පත් වලට ඇවිල්ලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ එවැනි නිවන් ධර්මයටපත් කරලා මුදුවර කීකරුවත් හිතවත් හිතෙන් සමහරලාට තමන්ගේ පෙර ආත්ම දැක ගන්න බැතිය. එහෙම නැත්නම් මේ චිත්තක්ෂණයේ මේ මේ ප්‍රාකාර මේ කඳු මේ බීති අරහා නිබ්බ චක්කු ඥානයෙන් දක ගන්න ශක්තිය ඉබ්බසෝත වශයෙන් මෙතන උගාවක් ඈත සිදුවෙන දේවල් අහන්න පුළුවන් ශක්තිය වගේ විවිධාකාර මේ චිත්ත ශක්තියෙන් දිනු කරගන්න තිබුණා. ඒක මේ සිතාද තාමසුදු මාගේ චරිතය කියනකොට ඒක එක මේ තවුසන් ළඟට ගිහිල්ලා ඒ රූප අධ්‍යාන අරූප අධ්‍යාන වැඩ බව අපි දන්නවා. සිතාත්‍යක්ති කියන්නේ. නමුත් මේ විදිහට මේ විදිහටම හිත නීවරණයෙන් තොර කරලා විපස්සනා භාවනාවකින් කරන්න පුළුවන් ගතියක් සතරසංශ කලින් පහළ වෙච්ච සාස්ත්‍රෝට විස්තර තිබුණේ වෙන විදියකට කියනවා නම් අර විදිහට පරිඋත් වීතිකම කෙලෙස් නැති කරගෙන ඊගාවට එන මේ නීවරණම් වූ පරිඋත්ථාන කෙලෙසුත් නැති කරලා ඇති හැටි දැක ගන්න බව මම කියන්නේ කවුද මේ මොහොත මෙතන මේ තන මේ මොහොත මේ මම කියන එකට අර පිරිසිදු හිත යොදවා බැලීම කළ හැක්කක් වශයෙන් පරිශන වෙලා තිබුණේ නැහැ. ඒ නිසා යථාභූත ඥාන දර්ශනය ඇති ඇති දැකීම විශේෂයි අර පිරිසිදු වෙච්ච හිත යොදලා තිබුණේ නැහැ යොදලා තිබුණේ ආකාශ වස්තු විශේෂයි ගස් කොළන් විශේෂයි අනුන්ගේ හිත දකින විශේෂයි අනුන්ගේ සද්ධාහන විශේෂයි අනුන්ගේ රූප බලන විශේෂයි තමන්ගේ අතීතයේ බලන විශේෂයි මේ මම දැන් මෙතන කියන ප්‍රත්‍යක්ෂයට මේ ඥානෙ යෙදවීම ඒක මිනිස්සුන්ට තරම් වෙන්නේ නැහැ. ඒක දෙවියන්ට නවුන්කාර දෙවියන්ගේ කාරණාවක්. ඉතින් අපිට දෙවියෝ අවබෝධ කරගන්න බෑ කියන අදහසින් වගේ ඒක අදහස් කරලා තිබුණේ නැහැ. අදහසක් තිබුණා මෙහෙම. මේ විදිහට අපි ධ්‍යාන භාවනා කරලා හිටියොත් මරණයෙන් පස්සේ අපි මේ සුද්ධ ආත්මයට සම්බන්ධ වෙන්න පුළුවන්. විමුක්තියට සම්බන්ධ වෙන්න පුළුවන්, බ්‍රහ්මණයට සම්බන්ධ වෙන්න පුළුවන්, ඊශ්වරට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඒකත් ඒ හොඳට බණ භාවනා කරපු කට්ටියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අනුව මරණයන් මත හිට වෙන්නේ කියලා ඒක පොඩ්ඩක් එහාට දාලා තියෙනවා. සර්වඥාන්සේ තමයි අකාලිකව දිට ධම්මකව කාලයකින් වෙනසක් නැතුව මේ ආත්මයේදීම මේ අධිකරගත ඥානය වර්තමානට යොදන්න උත්සාහයක් කෙරුවේ කියලා තමයි අපි කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. එහෙම නැත්නම් කිං කුසල ගවේෂීව ඔය ඇවිත් ඕනෝකට. එතකොට අපි දැන් මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන මේ චිත්ත පරිසංවේදී අසසී සාමීති දික්කති චිත්ත පරිසංවේදී පසසී සාමීති සික්කති කියන එකට සර්වඥාන්සේ පහළ වෙන්න ඉස්සර කාලේ නැත්නම් ඉස්සර කාලේ ගැළපෙන අර්ථකථනය තමයි මේ හිත ධානයකට සමාදුනට පස්සේ අන්න ඒ හිත මෙන්න මෙහෙමයි කියලා අත්දැකීමින් ජීවත් වෙන වෙලාවක් ආනාපාන භාවනාවේ හම්බ වෙනවා. සර්වඥයන්සේ පහළ වුණාට පස්සේ කාලේ නැත්නම් විපස්සනාව ලෝකේ ඉස්තාවර වුණාට පස්සේ මේකම විපස්සනා හිතකින් කොහොමද අත්දකින්නේ කියන එකත් අටුවාචාරින් වහන්සේලා පෙන්වලා දෙනවා සාධක සූත්‍ර මාර්ගය. අනිකුත් තැන් වලින් උකා දැකීම වශයෙන්. අපි දන්නවා ඒ කියන්නේ චිත්තපරි සංවේදී කියලා කියන්නේ නීවරණයන්ගෙන් තොර. කාමච්ඡන්දයෙන් තොර, කියන්නේ ආශාවල්ගෙන් තොර. ව්‍යාපාදයෙන් තොර කියලා කියන්නේ ගැටීමෙන් සහ තරහා ගැටීම්, නුරුස්නා ගැටීම් තොර. උද්දත් මේ තීන මිදෙන් තොර කියලා කියන්නේ හිත කුසීත වෙලා දීන භාවයටපත් වෙලා හැංගෙන්නේ හිත අවදි. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිත විසිරී යෑමේ හරියට ජල කඩකට සුළුසුමකට වුණාට පස්සේ ඒ ජල මතු පිට සැලෙනවා වගේ හිතේ සැලීම් වලින් තොරව ඊගාවට විචිකිච්ඡා නම් වූ දෙගිඩියා හිත සැකයකින් තොරව මඩ කලසුනා වගේ නැතුව හොඳට නිසල විලක් බවට පත් වෙච්ච හිත අත්දකින්නේ කොහොමද කියලා අපි බැලුවොත් විපස්සනා පිළිබඳ මේක විස්තර කරන අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා කනවත් කණික සමාධි කියන වචනේ විස්තර කරලා කණික සමාධියකි කනමත්තක් ඨිතික සමාධිය. ක්ෂණික සමාධිය කියලා කියන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන්. ඒ ඒ ක්ෂණයේ පිහිටන සමාධිය. ඒකෙත් එන්නෝ ආරම්භනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලං තපේහි කියලා මේ මේ විපස්සනා හිතක් කොහොමද මේ සමත හිතක තියෙන නීවරණකින් තොර තත්ත්වයටපත් වෙන්නේ කියන එක සාධාරණීකරණය කරන්න යවු පාඩයක් එහෙමයි යන්නේ ඔය විසුද්ධි මාර්ගයට ආවෝ. නැත්නම් කියන ටීකාව කියලා. ඉතින් කොහොම හරි ඒකෙදි කියවෙන්නේ සමත සමාධියක නම් අපි එකට පවතින සම්මත එක සමාධියක අරමුණකයි හිත තැම්පත් කළේ අරමුණේ හිත නිමග්න කිරීම තමයි හිතෙහි දැස්වීම තමයි ධානය කියලා කියන්නේ. මොකද විපස්සනාවේදී එහෙම එක අරමුණකම නෙවෙයි හිතින්නේ අරමුණ මාරු වෙන්න පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් අපි ආනාපානය ගත්තාම ආනාපානයේම පැතිකඩ රාශියක් තියෙනවා. එක විදිහකට බලනකොට ආනාපානීය කියන අත්දැකීම ඇතිවීම සඳහා ඉහළ පහළ යන හුස්ම රැල්ල අරමුණු වෙනවා. ඒ හුස්ම රැල්ල වදින තැන නාසිකාග්‍රය හෝ සමහරට වම් ආශ්‍රිතය සමහර දකුණු ආශ්‍රිතය සමහරට උඩුතොලේ කියලා මේ කාය ප්‍රසාදය කහේ සියුම් ගතිය වැඩියෙන්ම කිචි කැවෙන තැනක් වශයෙන් සඳහන් වෙනවා. එතකොට මේ හුස්ම රැල්ලේ සංවේදී තන වැඩි වීම නිසා ඇති වෙන උණුසුම් ගති සීසල ගති කම්පන චංචල දෙතරුම් චර තරංග ආදී දේවල් දැනෙන දේවල් කියලා ඒකෙමත් තියෙනවා පැතිකඩ තුනක් එතකොට සමත භාවනාවේදී අපි විශේෂණය කරන්නේ අනිත් දේවල් වලට යන්න නොදී ආරම්භණේ වශයෙන් හුස්ම රැල්ල බලනයි ආස්වාද ප්‍රස්වාස කය පමණයි හැපෙන තැන බලන්නේ නැහැ හැපීම නිසා ඇති වෙන sannivedana දැනීම් අත්දැකීම් විදීම් බලන්නේ නැහැ නමුත් විපස්සනාවේදී අරමුණ කිව්වහම දානපණ කිව්වම තුන් පැතිකඩම බලංගු. ඒකට යෝගාවසරය වුණත් සමහරලාට මත් වෙනවා මගේ දැන් හිත තියෙන්නේ හුස්ම රැල්ලේද නැත්නම් හැපෙන නාසිකාග්‍රේද එහෙම නැත්නම් ඒ නාසිකාග්‍රේ දැනෙන උණුසුම සිසිලස කම්පන චංචල ආදී දැනීමේද කියලා. නමුත් ඒ කොයි එකේ තිබ්බත් විපස්සනාට වළංගුයි. සමත බන්ධ යෝගාවචරයක් නම් මේකෙන් උස්මරල්ලේම තිබිය යුතුයි අනිත් දේවල් යන්නේ කියන්නේ එක විදිහක පිට යාම. ඒ නිසා මේ කියන කෙටි විග්‍රහයම බලනකොට විපස්සනා කරනවා කියලා කියන්නේ ආරම්භ අනේ ආනාපාන සංසිද්ධියේ ඕන පැතිකඩක් මත හිත තිබ්බොත් බලන්න. මේ විදිහට හිත කීකරු කරගෙන යනකොට අපේ හිතම කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට ඒ සද්දේ ඇති කිරීමට කන උද්දීපනය කරපු සද්දයේ හිත තිබ්බත් ඒත් වර්තමානයේ හිත තියෙන්නේ ඒත් මෙතන හිත තියෙන්නේ ඒත් මගේ ළඟ හිත තියෙන්නේ. ඒ සද්දය ඇවිල්ලා වදින කම් බෙරේ හිත තිබ්බත් ඒත් මම දැන් මෙතන. එතකොට මේ කම්බරේ මේ සද්දේ ඇතිවීම නිසා ඇතිවෙච්ච සුබ සද්දයක් අසුබ සද්දයක් ස්ත්‍රී බවක් පුරුෂ බවක් ළඟ වෙන සද්දයක් දුරස් වෙන සද්දයක් සජීවී ශබ්දයක් අජීවී ශබ්දයක් වශයෙන් මේ ශබ්දයේ විග්‍රහ එතන එතනම දැනගන්න ඕන ඒ විපස්සනාව. එතකොට අපි <clears throat> ආනාපාන කියන එක එක පැතිකඩ දකිනවා. ශබ්දයක් ඇහෙනකොට දැන එක එක පැතිකඩ දානවා. උලාපදිනකොට කය වෙන තැනක ඇති වෙන කම්පන චංචල ගති, සීතල උණුසුම් ගති දක්ව ගන්න දැනගන්නවා. එතන හිතේ හිතට ඇති වෙන විවිධ දැනීම් දැනගන්න මේ කොයි දේ වුණත් <clears throat> ක්ෂණික මාත්‍ර සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඊන අරමුණත් එක්ක මෙහි කරන හිත එකලස් වෙච්ච ගමන් එතන ක්ෂණික සමාධියක් ඇති වෙනවා. එහෙම ක්ෂණික සමාධියක් කියන සංකල්පය අර්ථකථන කරන්නේ නැතුව එහෙම දෙයක් හොතිනවා කියලා පිළිගැනීමක් නැතුව බොහොම අමාරුයි විපස්සනා හිතක් දිනු වෙන හැටි පෙන්වලා දෙනවා. ඒක සමතේ වගේ සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න හිත ඒ කාර්මොණක කිඳා බැස්ම නෙවෙයි නිමග්න වෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ මේකේ හොඳට විවෘත වෙලා හැම දෙයකම ඇති ඇති ඇති ස්වභාවය දැක ගන්නට විචක්ෂණ බුද්ධියට හොඳ ඉඩක් ලැබෙනවා ඒ නිසා අරමුණු එකම අරමුණකට බැඳීමක් අනිවාර්යයෙන්ම ඒ අරමුණේ තිබිය යුතුයි කියන කතාවක් සමතේට වඩන්නාට විපස්සනා හොඳට දියුණුච්ච සතියේ සමාධියට ඒ විදිහට වෙනස් වෙන අරමුණ මතෙම ඇති කරගන්න පුළුවන් නිසා සමාධියකට කියනවා ක්ෂණික සමාධිය ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. ඒ ක්ෂණ මාත්‍ර සමාධියේ වග විස්තර කරන්න ඕන මෙහෙමයි ආරම්භනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්වාගෙන. අපි ආනාපානිය වගේ එකක් අරගෙන එක තා එක දිගට නිතරම ආනාපානට හිත යොදාගෙන යොදාගෙන යොදාගෙන යනකොට ඒ වෙන විදිහට කියනවා ආස්වාසයේ මුලැමැදාග දකිමින් ඊගාට එන ප්‍රස්වාසයේ මුලැමැදාග දකින්න සූදානම්ව ඒකක් දකිමින් එහෙම එහෙම කරගෙන යනකොට ඇතිවෙන සතිය ඇතිවෙන සමාධිය තුලින් යම් විදිහකට ප්‍රතිපක්ෂේන අනවිභූතෝ ප්‍රතිපක්ෂ ධර්ම වෙන නීවරණ දුරු කරගන්න නීවරණ ජය ගන්න පුළුවන් වුණොත් ඒ අරමුණ ඒ චිත්තක්ෂණේ අර සමත සමාධිය කරනා වගේ අරමුණෙහි නිමග්න වෙන්න පුළුවන්. ඒකාකාර නිරන්තරම් පවර්තමානෝ ප්‍රතිපක්ඛේන අනුභූතෝ චිත්තං අප්පිතෝ විය. අර්පණා සමාධියක් වගේ ඒ චිත්තක්ෂණෙ හිටින්න පුළුවන්. ඊකා චිත්තක්ෂණේ අරමුණ මාරු වුණත් ඒ මාරු වෙන තාලේ අනුවම ඒ ලයතම මේ හිතත් හරියට විදලා ඇවිලෙන්න පුළුවන්. කාටියට කියනවා නම් අදිට නතර කරලා හිතවලා තියෙන ලෑල්ලකට වෙඩි දිනවා වගේ තමයි නම් සමාධිය සමත සමාධිය පයින් සතාගේ පිම්මට වෙඩි කියලා වදිනවා වදින්න පුළුවන් ඒ වගේ තමයි ශනික සමාධිය ඒක හරියට කියනවා නම් පයින් පයින් පිම්මට වදින්න පුළුවන් ආන ඒ විදිහට ක්ෂණමාත්‍ර සමාධිය එනකොට පුදුමාකාර මේ පහසුවක් අරමුණ පවත්වාගෙන යන්න පුළුවන් ගතියක්. කායේ කිසි කලබලයක් නොකරන ගතියක්. ඒ වගේම පිටින් එන බාධක ජය ගන්න පුළුවන් ගතියක්. විතක්ක ජය ගන්න පුළුවන් ගතියක්, වේදනා ජය ගන්න පුළුවන් ගතියක්, අදිෂ්ඨාන ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් භාවනාදී සාමාන්‍ය වචනෙන් කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් කියලා. මුලදී මේ යෝගාවචරයට මේක එන්නේ නැහැ. මොකද හේතුව අරමුණු වෙනස් වෙනකොට වත් හිත නරක කරගන්න. භාවනා කරන සද්දේ මේක හොඳ නැහැ. භාවනා කරන වේදනාවේ මේක හොඳ නැහැ. භාවනා වෙනකොට හිතවිලි එන්න හොඳ නැහැ කියලා හිත නරක කරගන්න. නමුත් හොඳට අර්ථකථනයේ දීගත්තොත් මොකද්ද මේ විපස්සනා සමාධිය කියන්නේ කියලා අරමුණ ප්‍රකටනම් ප්‍රකටන ඕනෑම අරමුණක් විපස්සනාට ආහාර කරගන්න පුළුවන්. ඒ ප්‍රකට අරමුණක් නැත්නම් තමයි අපි මේ ප්‍රධාන කර්මස්ථානේ ගන්නෙ. ඊට වැඩි ලොකු වෙච්ච ආරමුණක් වෙනවනම් ඒකත් ප්‍රශ්නකට අරමුණු කරගන්නකොට ආහාර කරගන්නකොට එදින සමාධිය කරන්න දක්ෂතාවය එනකොට යෝගාවචරය මේ අෂ්ටලෝක ධර්මයේ කම්ප වෙන ගතිය. හරි ගියා වැරදුනා, ලාභ වුණා, පාඩු වුණා, යසස ඇති වුණා, අයස ඇති වුණා, දුක ඇති වුණා, සැප ඇති වුණා කියන දේවල් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරලා එන ඕනම දෙයකට අර පැමිණි දුක් පැණි 10 කියනවා වගේ එන ඕන දෙයක සූදානම් ශරීරේ එනකොට මේ ක්ෂණික සමාධිය හොඳට කොඳුරට පෙළ හයි වෙලා එනවා. එතකොට මේ පුද්ගලයාට මිහිරියාවක් එන්න පටන් අර ගන්නවා වර්තමාන චිත්තක්ෂණය. නිකන් හරියට වාහනයක් දුවනකොට දුවන වාහනේ බැටරිය යද්දිම charge වෙනවා වගේ. පටන් ගන්නකොට බැටරිය charge වෙලා තියෙන්නේ කොහොඳයි. නමුත් වාහනේ දුවනකොට ඒ ඒකෙන්ම මේ යන්ත්‍රය හොඳට සක්‍රියකරනද බැටරි charge වෙනවා වගේ හැමදේම වගේ හොඳට එකලසක් වෙනවා. ආන්නේ වගේ තමයි භවනා යනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් අර ගන්නකොට ඒ යෝගාස්තත් තෝරන්න යන්නේ. මට අරමුණම වේවා. මට සමාධිය වැඩේවා. ඒ මොකක්වත් නැහැ. එනේ එන සමා එනේ එන අරමුණක් මතින් හිත අරමුණට එක මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා බලනකොට ඒ දක්ෂතාවය මෙතෙක් ස්ථානෙට වැරද්දක් කියලා, ව්‍යසනයක් කියලා, දුකක් කියලා, කරදරයක් කියලා. නමුත් දැන් තේරෙන්න පටන් ගන්නවා එවැනි වාතාවරණයක වෙන මානසිකත්වයක එතන අගණි අර්ථකථනය කියනකොට මොන විදිහෙන් බාධක ආවත් Taman ඒකෙන් ලකුණු ලබා ගන්න. හරියට කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවේ බෝල දාන එකන මොන දඟ බෝල දැම්මත් සාමාන්‍ය බෝල දැම්මත් Tamanට තියෙන්නේ ඒ බෝල දාන එකට කියන්න බෑ මට ඕවා දැම්මොත් මට ගහන්න බෑ ඔයා නෙවෙයි අයින් කරන්න කියලා අපිට එහෙම කියන්න බෑ. අපිට තියෙන එන බෝලෙන් අවුට් වෙන්නේ නැතුව ලක්ව ගන්න. එතකොට තමයි ඔලොසන් හම්බෙන්නේ. මේ ඔලොසන් දෙන්නේ. ඒක තමයි ක්‍රිකට් කියන්නේ. එහෙම නැතුව බෑ මම පුරුදු කරලා තියෙන්නේ දකුණේ දාන කට්ටිය දෙතර මම බෝල දැම්මොත් මට කරන්න බෑ කියලා ඒක ඉඳිලා ක්‍රිකට් වල නෑ. මට ඒවන්ට ඕනේ ස්ක්‍රූ බෝල් එවන්න එපා මට එවන්න ඕනේ සාමාන්‍ය බෝල විතරයි කියලා එහෙම කරන්නේ. එහෙමනම් යාර කවදාකවත් දේශීය මට්ටමේ හෝ දිස්ත්‍රික්ක මට්ටමේවත් අඩු ගන්න. දේශීය මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ තරණයකටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසායි අපි දැකලා පුරුදු කරලා එන ඕනම දෙයක් ඒක අපිට නෑ ඒක ප්‍රතිමල්ල වගේ විනිශ්චයක්. අපිට තියෙන්නේ ඒකෙන් තමයි දැවි නොගෙහින් පුළුවන් නම් ලපා ගන්න හදන්න. ආනේ විදිහට ඊට පස්සේ යෝගාවචරයට මෙන්න මේ චිත්ත පරිසංවේදී කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේක එක පැත්තකින් කියනවා නම් එනේන අරමුණට මුණ දාන පුළුවන් ශක්තිය එනකොට අරමුණ විසින් අපිව මොන තාලෙන් කුප්පන්න හැදුවත් අරමුණ විසින් අපි විසින් මොන තාලෙන් ඉද්දන්න හැදුවත් රිද්දන්න හැදුවත් අවසන් හැදුවත් අපි දැනගන්නවා එහෙම ඇවිස්සුනොත් ඉද්දුනොත් රිද්දුනොත් අපි පරාදයි අපිට තියෙන මේ අරමුණ ඉස්සලා අරමුණ මේ මේ තාලෙන් වෙනස් වෙනවා. මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා එන එන දේට මොන දිග යන පුළුවන් වෙනකොට විපස්සනා වෙදී මෙන්න මේ කියන චිත්ත පරිසංවේදී තත්ත්වය ඇති වෙන පටන් ගන්නවා. මේක තමයි සාමාන්‍යයෙන් ඔය විශේෂ ශාස්ත්‍රයක විශේෂක ශිල්පික හඳුන්වන්නට බැරිදී අපි ඇත්තටම හොඳට පවතින කියන හැම ආකාරයක්ම බල බල රූප කර්මස්ථානයකුයි කීකරු කර ගන්න හදනවා. රූප කර්මස්ථානක විශේෂ හිත යොදවන්නේ. නමුත් රූප කර්මස්ථානයේ අපි ගත්තොත් ආනාපානේ වාය කොටබ ධාතුවේ 11 ආකාරයෙන්ම දැක ගන්නකොට අන්තිම සති හිතත් දැනගත්තා වෙනවා. රූප ධර්මේ සම්පූර්ණයෙන්ම තමන් වශී කරගත්තට පස්සේ ඒකේ තියෙන හැම පැතිකටම දකිනකොට ඒ රූප කර්මස්ථානයේ බලන හිත ඉබේම පිළිඹු වෙන්න පටන් ගන්නවා. ඉබේම කොටු වෙන්න පටන් ගන්නවා. ඉබේම අහුවෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආනාපානයේ ප්‍රිය වුණත් බලන්න ඕන. අප්‍රිය වුණත් බලන්න. ගොරෝසු වුණත් බලන්න ඕන. සියුම් වුණත් බලන්න ඕන. මේ හිතාගත්ත තැන නාස්කාග්‍රේම තිබුණත් බලන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ හිතේ මේ කයේ නෙවෙයි වෙන තැනක ආනාපාන සිද්ධ වෙනවා වගේ බාහිර සිද්ධ වෙන දැක්කත් බලන්න ඕන. එහෙම නැතුව එන්නේ එන්නේ එන්නේ සමාධිය හරියනකොට සමාධියේ ඒ නාශකාග්‍රේ තිබුණු ආනාපානයේ මොලේ මැද සිද්ධ වෙනකොට ඇතුළට ඇතුළට කරට යන වෙලාවකුත් තියෙනවා. සමාහලහට දීතක් තරම් ඉස්සරහ තැනක ළඟයක් තරම් ඈත වෙන ආනාපාන සිද්ධ වෙනවා වගේ වැඩ වෙලාවකුත් තියෙනවා. මේ කොයි දේ සිද්ධ වුණත් මේ රූප කර්ම රූප කර්මස්ථානයේ එක එක වෙස්තරලි බව මායාවල් බව තේරුම් ගන්නවා මිසක් කමට ආනාපානෙ නැති වුණා වැරදුනා මම මේක දැන් වෙන එකට යන්න ඕනේ මට සතිය කරනවා සමාධිය කරනවායි කියලා අනවශ්‍ය දෙගිඩි හිත් පහල කරගන්න නැතුව සැක පහල කරන්නේ නැතුව ඒ එන මායාව එන ආකාරය ඒක මාර්ගයේම නැතිලා යනකම් ආනමනේ බලනවා දැන් වර්තමාන වශයෙන් අතීත වශයෙන් අනාගත වශයෙන් බලනකොට බලනකොට එයාගේ සෙල්ලම් ටික ඔක්කොම ආනමන සෙල්ලම් ටික ඔක්කොම ඉවරනකොට හිත කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේක මේ විපස්සනා ඥාන විස්තර කරන අතුවාචාරින් වහන්සේලා සමහර විට කියනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. ඥාතය කියලා කියන්නේ ඉස්සරහට ඉදිරිපත් වෙන දත යුක්ත අරමුණ. අපි ඉස්සෙල්ලා විපස්සනා කරන්නේ අරමුණ. අරමුණ විපස්සනා කරනකොට ඥානය නැත්නම් ඒ දත යුක්ත දැනගන්නා වූ හිතත් ඉබේම කීකරු වෙන්න පටන් ගන්නවා විපස්සනා වෙන්න පටන් ගන්නවා. ඒ හිතෙත් ඇතිවීම පැවතීම නැතිවීම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හිතක් හදන්න කියලා හිත දිහා බලාගෙන ඉන්න කතාවක් අද භාවනා ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා මම හිත දිහා බලාගෙන ඉන්නවා එතකොට මට බොහොම ඉක්මනට කීකරු කරගන්න පුළුවන් කියලා. හිත දිහා බලාගෙන ඉන්න එක මේ කියන විග්‍රහනව බලනකොට ආහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ වැඩක් කැන්වස් එක නැතුව. සරුවචන්සේගේ උපමාවකම තියෙනවා අහසේ කවදාවත් චිත්‍ර අඳින්න බෑ බාහිර බාල්දියේ සායන් තිබුණාට පින්සල සායන් ගෑවුණාට අහසේක නල යවුවට ඇඳෙන්නේ නැහැ. ඒකට අවශ්‍යයි කැන්වස් එකක්. ඒ වගේ තමයි මේ හිතේ පිළිබිඹු දැකගන්න රූප කර්මස්ථානික ගටන්න ඕන. ගටලා අපි හරියට හිත අඳුර ගන්න හදන කෙනෙක් වගේ නෙමෙයි මේ රූපය අඳුර ගන්න හදන කෙනෙක් වගේ. රූපය හැම පැත්තකටම හඳුන ගන්න හදන කෙනෙක් වගේ යනකොට අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකට හේතු වෙන හිත ඥානය ඉබේම කොටු වෙනවා. මේ හරි අමාරුයි ශ්‍රද්ධාවකින් තොරව මූලික ආධුනිකයෙකුට තේරුම් කර දෙන්න. ඒ නිසා කියන ඔව්ව විතර දැනගන්න ඕනේ නෑ. ගුරුවරයා කියන විදිහට මිතුහාමසෝ කියන විදිහට කරගෙන කරගෙන යන්න. කරන ගිහිලා රූපය පිළිබඳ සම්පූර්ණ පරිච්ඡයක් වෙනකොට අන්න අර විදියට ඒ රූපය දිහා බලා ඉන්න භාවනා කරන හිතත් ඉබේම කොටු වෙන්න පටන් ගන්නවා. ආනේ එතකොට මේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා ආස්වාද ප්‍රස්වාද දෙක සංසිඳලා හොඳටම ආයන පස්සන කොටස වශයෙන් ප්‍රස්තම්භය කාය සංඛාරම් කියන එක දැක දැක දන දන සංසිඳනවා. ඒක බොහොම ගොරෝසු තත්ත්වයක්. ඒ වුණත් යෝග ජීවිතේ බොහොම වැදගත් සම්නිස්ථානයක්. ඊට පස්සේ යෝගාවචරය ඊය සඳහන් කරපු විදිහට මේ පිටම tire යටලා බැලුවා වගේ කායන පස්සනාව අයින් කරගත්තට පස්සේ ඊගාව tire දකින්නවා චිත්ත සංකාර. චිත්ත සංකාර කියලා කියන්නේ සංඥාව සහ වේදනා කියන දෙක රූපය තරම් ගොරෝසු නැති වුණාට ඊට යටින් ඉඳගෙන පුදුමාකාර විදිහේ නූල් සූත්‍ර වැඩ වගේ කරනවා. ඒකත් දකින්නකොට කැඩෙල්ලක් ඇති වෙනවා හිතට. කුංචි වේදනාවක් එනකොට ලොකු කැළඹිල්ලක් එනවා. ඒ වගේම අසුභ සංඥාවක් වගේ එනකොට අනිච්ච සංඥාවක්, නිච්ච සංඥාවක් වගේ සංඥා මාත්‍රන ලොකු කැළඹෙනවා. ඒකවල ඒක සංසිඳවන්න නම් මේව හුදු වේදනා බවක්, හුදු සංඥා බවක් දැනගෙන ඒක අනුංගයේ දෙයක් වගේ බලාගෙන ඉන්නකොට ලොකු දක්ෂකමකින් තමයි යෝගාවචරය ඒ වේදනා සහ සංඥා දෙක අපි කුප්පන්න හැදුවට කුප්ප ගන්න නැතුව, අවශ්‍ය ගන්න නැතුව මෙන්න මේ දෙක සංසිද්ධ වුණාට පස්සේ තමයි මේ හිත කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න පටන් ගන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට යෝගාවචරය හොඳ මේ අසීරු ප්‍රශ්නපත්‍ර දෙකකින් ජය අරගෙන රූප ධර්ම සංසිඳුවගෙන ඊට පස්සේ චිත්ත සංස්කාර කියන සංඥා වේදනා දෙකට අහු වෙන්නේ නැතුව එහෙම තැම්පත් කරන්න ගියාට පස්සේ තමයි මේ නිසල විලක් වගේ කිසියම් රැලි මාලාවකින් තොරව හිත ඔහේ තියෙනවා. ඒක මොකක්වත් අපිට කියන්නේත් නෑ, අපි ඔක උප්පන්නේත් නෑ, මනින්නත් බෑ, කිරන්නත් බෑ. හැබැයි ඒන් පිට හිත යන්නේ නැහැ. දුවටම කීකරු වෙලා. ඉතින් මේක සාමාන්‍ය බැලු බැලමට පේන්නේ මේ චිත්‍රපටයක් දුවන වෙලාවක ඒ ශාලාවේ දොරවල් ජනෙල් ඇරලා අර සිිතේ පේන දේවල් නොපෙනී ගියා වගේ. එතකොට අපිට වෙන්නේ මහා අභග්‍යයක් සිද්ධ වුණා වගේ අර මෙතෙක් කල බල බල හිටපු අර චිත්‍රපටයේ තිබුණ ශෝකාන්ත දුක්ඛාන්ත තත්ත්ව සුඛාන්ත තත්ත්ව වෙනුවට හදිසියේ මේ අපේ චිත්‍රපටිය නතර වුණා වගේ. ඒක නැත්නම් අපේ ටෙලිවිෂන් එක බල බල ඉන්නකොට පවර එක කට් ඔෆ් වුණා වගේ. දැන් මේ කළු පාටි ටික දිහා මොනවද බලන්නේ? අරකෙනම් කොල්ලෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, මල් ගහක් තියෙනවා, සින්දුවක් තියෙනවා. ඉතින් নানা ආකාර දේවල් තියෙනවා කටත් අරගෙන බලාගෙන. අර පවර එක කට් ඔෆ් වුණාට පස්සේ දැන් අර හිස් තිරේදී ආ බලන්න ගියාම ඔක්කොම කටත් අරගෙන පිපිලිසරයි. මෙන්න මේකම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. භාවනා කරගෙන ගිහින් ওই කාය සංස්කාර සහ චිත්ත සංස්කාර දෙකේ කෝලං නැතිලි නතර වුණාට පස්සේ හිත අර බ්ලැන්ක් තිරයක් වාගේ එහෙමම තියෙනවා. ඉතින් මේක අපිට තේරෙන්නේ මහ පාළු මහ තනි වෙච්ච එහෙම නැත්නම් අනුසරවලට ලක් වෙච්ච අදග්ගිරට ලක් වෙච්ච තත්ත්වයක් වගේ තමයි. ඉතින් අපි පුරුද්ද නිසා නැත්නම් අපිට අර පුරුදු ගති ගන්න අපි මේක සංස්කරණය කරන්න හදනවා. අයියෝ හුස්ම හරි අරගෙන බලනවා. ඇස් දෙක හරි අරලා බලනවා මේ හිතර මොනවක්වත් වෙන්නේ නැත්නම් අඩු ගන්න ඇත්තටවත් බලලා මේ අපි පිට ගිහිල්ලා නැහැ අසත්පත් කරලා නැහැ එහෙම නැත්නම් ධ්‍යාන සමතේ කැඩලා නැහැ කියලා මේ වගේ විවිධ ආකාරයෙන් අපි මේ තාමත් මායාසයෙන් ඇති කරගත්තා වූ මේ නිසල විද මොන්නම හරි ක්‍රමයකට අවුල ගන්න හදන එක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ ඕනෝකට තමයි. අපිට ඒක පේන්නේ මහා පාළුවක් වගේ. අපිට ඒක පේන්නේ මහා අපිට වෙච්ච අදංචාවක් වගේ අවාසනාවක් වගේ අසුබ දර්ශනයක් වගේ තමයි පේන්නේ. ඉතින් මේක අවශ්‍ය ගන්න කොහොමද මේක කලබ ගන්න කොහොමද මේක කුප්ප ගන්න කොහොමද කියන එක තමයි අපේ හිත අපිට දෙන ළඟ. මෙන්න මේ වෙලාවේදී ඒ යමක් නැති වුණාට පස්සේ හිත කොච්චර ඇවිස් වෙනවද? හිත කොච්චර බය වෙනවද කියලා කියන්නේ සක්කාය දිට්ඨියට සිද්ධ වෙන දේ තමයි මෙතන දැක ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය ඇති වෙන්න නම් නිතරම සංස්කාර තියෙන්න. එක්ක කාය සංස්කාර තියෙන්න ඕනේ. එහෙම නැත්නම් චිත්ත සංස්කාර තියෙන්න ඕනේ. නැත්නම් වචී සංස්කාර තියෙන්න ඕනේ. මේ තුනම සංසිඳුණාට පස්සේ මම යට මම නැත්නම් මේ ආත්මයට කර කියා ගන්න දෙයක් නැතිව. හරියට ඩ්‍රැකියුලාට එළිය වැටෙනවා වගේ. හොරාට වැඩ කරගෙන යන්න පුළුවන් අන්ධකාරය. එළිය තිබුණොත් හොරාට වැඩ කරන්න බෑ. අන්න ඒ වගේ මේ සම්පූර්ණ පැටරලා පෙන්වන්න පටන් ගන්නකොට අර කෙලෙස් හිතට කූඩල්ල පොට්ට උඩ තිබ්බා වගේ ඉදුම් විසුම් නැතුව යනවා. ඉතින් මේ ස්ථිරසාර ප්‍රත්‍යක් නෙමෙයි මේ පරිේශන මට්ටමින් කතා බලනවා මෙච්චර ආධාරයෙන් අපි කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියන රූප නෙවෙයි වේදනා නෙවෙයි සංඥා නෙවෙයි සංස්කාර සංසිද්ධව ගතට පස්සේ අපි ගිහින් කොච්චර අපහසුවකටපත් වෙනවද කියලා. මොකද සංසාරය පුරා අපි දැනගෙන හිටියේ මේ අවුල් පියවුල් සහිත සංස්කාර බබනයි. සංස්කාර සංසිද්ධිය මන්ට පේන්නේ ඊසනයක් විදියට. අබැග්යක් විදියට. වැරදිලක් විදියට. සතිය කැඩීමක් විදියට. සමාධිය කැඩීමක් විදියට. ඉතින් මේක තමන්ම තේරුම් අරගෙන මෙච්චර අමාරුවෙන් ඇති කරගත්ත මේ සංස්කාර විරහිත తত্ত্বය තුල හිත සංසිඳවන්න හිත පස්සම්බනේ කරන්න උගන්නනවායි කියන එක කවදාකවත් බුදුහාමරන්ට වල කියන්න බෑ. කවදාකවත් ගුරුහාමරන්ට වල කියන්න බෑ. කවදාකවත් වෙන කෙනෙකුට වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ. මේ කියන්න පුළුවන් ඔන්න ඔයන වෙලාවේ අවුල් කරන එක අවුස්සන එක තමයි අපි සංසාරේ පුරාම කළේ. නිදාගෙන ඉන්න කුටි අවසගෙන ඊට පස්සේ කනවා කනවා කනවා කියලා කෑ ගන්න. මෙන්න මේ වෙලාවේ පුළුවන් නම් යමක් නොකර සංස්කරණය නොකර සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛෝ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අන්න ඒක සංසිඳ වීම තමයි විමුක්තිය කියන්නේ නිවන කියන්නේ දැන් ඔබ ඒක පෙන්වන්න හදන දෙන්නයි හදන්නේ මොකද කියන්නේ කියලා අහුවොත් අප්පා නානා ප්‍රකාර නිදාස කාරණ කියලා අපි ඒක කියලා හිතරේ දැන් බෑ මේ වෙලාවේ බෑ නානා විදිහට කියන ඒක නිසා මේ වගේ භාවනා ක්‍රමේ හරි ගිහිල්ලා භාවනාවෙන් ගිනිය යුතු තැනට ගිනිචර පස්සේ අපි විහිං මේක අවුල් කරගත්ත මේක සංස්කරණය කරගත්ත සංකර කරගත්ත අවස්ථාව ගැන කල්පනා වෙනකොට තේරෙනවා අපි මේ අද කරන සෑම දෙයක්ම අපි විහිං ඉල්ලා ගත්ත දෙයක් අපිට විරුද්ධව කවුරු කරපු ඕනීමක්වත් ආණ්ඩුවෙන් අපිට කරපු දඩපෑමක්වත් රජ්ජුකෝ කරපු රාජදණ්ඩනයක්වත් මොකක්වත් නෙවෙයි අර තරම් විවේක ස්ථානකට ගියාට පස්සේ ඉන්න බැරි කම ඒක නිසා අනිච්ඡාවත සංඛාරා ඒ වගේ සබ්බේ සංඛාරා අනිච්ඡා මේ අනිච්ඡාවත සංඛාර කියන කතාවක් ගන්නකොට අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මෝ uppajjitva niruddhanti තේසං රූප සමෝසුකෝ සංස්කාරයෝ ඒ කියන්නේ අර කියන ආස්වාද ප්‍රසආස දෙක උඟ වේලාවක් බලන් හිටියොත් නොදැනෙන තරමට යන තරම් මේ අනිත්‍යත්වය තියෙනවා. ඒ වගේ මේ සංඥා වේදනා දෙකත් උගාක් වෙලා මුලබඳට බලා හිටියොත් ඒක මුළු ලෝකෙ පුරාම අවදිින්න සම චිත්තක්ෂණය පිළිලා තියෙනවා කියලා හිතාඳෙක සංසිඳවන්න පුළුවන් අනිත්‍ය අබ්බේ සංකාර අනිත්‍ය යදා පඤ්ඤාය පස්සති අනිච්චවත සංඛාර උප්පාද වය දන්නවා උපදුනා නම් අනිවාර්යමක වැය වෙන සුළුයි උප්පාද වයන උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒක කාගේ උවමනාවට උපදිනවද කාගේ උවමනාවට නැති වෙනවද කියන එක වග වෙන්න බෑ කනාත්මයි. ආන්දුමත් කිරීමේ ශක්තියක් නැහැ. තේසං රූප සමෝසුකෝ. අන්නේ වෙයි සංස්කාරයන්ගේ උපසමනය එනතන් සංසිඳීම තමයි සුඛය කියන්නේ. දැන් මේ සර්වඥන් වහන්සේගේ අර්ථකථන හැටියට ඒ මොනවාක්වත්ම පේන්නේ නැති නමුත් සතියේ සමාධියෙන් ඉන්න අවස්ථාව තමයි සුඛය කියලා කියන්නේ. මොකද මේක දැන් අනිත්‍යත්වයට ලක් වෙන්නේ. මොකද අනිත්‍යත්වයට ලක් වෙන දෙයක් නෑ එතන දැන්. ආසල් පස්සාව කියන වායු කොටබ ධාතුව නෑ. රූප ධර්ම නතර තියෙන අවකාශ தත්ත්වය තමයි ඉතුරුලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ගිවි ගිහිල්ලා අතර තියෙන හිස් තැනට රැඳලා ඉන්නේ. ඒ වගේම වේදනාවේ සුඛ දුක්ඛ වේදනා අයින් වෙලා අදුක්කම සුඛ වේදනාවක් ඇවිල්ලා තියෙනවා. සංඥාවක් තියෙනවා මැරිච්ච නැති බවට. ක්ලාන්ත වෙච්ච නැති බවට. අසඤ්ඤ සත්‍ය තලයේ නෙවෙයි ඉන්න බවට සංඥාවකුත් තියෙනවා. සංස්කාර වර්ගයක් තියෙනවා අර කායානුපස්සනාවෙන් කාය සංස්කාර ගෙවි යෑමෙන් ඇතිවෙච්ච තත්ත්වයක්. වේදනා සංඥා දෙක ගෙවි යෑමෙන් ඇති තත්ත්වයක් තියෙනවා. මේක තමයි අපිට පාළුව කියලා දැනෙන්නේ. මේ සංස්කාරයන්ගේ වද වද දෙන ගැතිය නැතිකම නිසා හිස්තනක් පාළු ගතියක් කොටු වෙච්ච ගතියක් තන් වෙච්ච ගතියක් අසත් වෙච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ තත්ත්වෙදී රූප සමනය සංහිඳියාවක් කරන්නයි මේ භාවනාව ගන්න. ගමාරු ලබාගත් දෙයක් අන්න ඒක අවුල් කරන්නේ නැතුව. තවදුරටත් සංසිඳවනකොට තමයි චිත්ත පරිසංවේදී අස්සසිස්සාමීති සික්කති චිත්ත පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති සමාලාට මේක පේනවා ඉතර ගැලපෙන්නා වගේ මොකද මේ වෙලාවේ ආසල් පස්සට පේන්නේ නමුත් යෝගාවස්ථය දන්න මැරිලා නැති බව ඒ නිසා ඒ යඩ පිළිවෙල එහෙමම ගෙනියන ගමන් කයෙන් හරි හිතෙන් හරි වචනයෙන් හරි මොන්නම ක්‍රමයකින්වත් මේ ඇති වෙච්ච සංහිඳියාව කඩාගෙන දාන්න නැතුව පවත්න්න යන්න පුළුවන් නම් ඒක අපි මේ ලෝකේ කවදාකවත් පුරුදු කරපු නැති ශිල්පයක් වඩපත් වෙනවා. මේක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. අපි දැනේ භාවනා කරනවා කියලා මේ බද්ධ පරියන්කේ ගන්න තතමනේක. ඒව භාවනා නෙවෙයි. ඒක සීලම කරන්නේ මේ දැඟලින් නතර කරලා මෙයා පොඩ්ඩක් නතර කරගන්න. නතර කරාට පස්සේ එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් මේ නිස්සද්ද භාවයේ සාදර වෙලා මේ අනිත්‍ය භාවයටපත් වෙන්න බැරි තැනක් මට මේ හම්බෙලා තියෙන මොකද අනිත්‍යයටපත් වෙන රූප ධර්මයට නැහැ අනිත්‍යයටපත් වෙන චිත්ත සංකාරයට නැහැ අනිත්‍යයටපත් වෙන පටි සංස්කාරයට නැහැ ආනේ ඒ බව එන එන චිත්තක්ෂණේ දකිමින් දකිමින් ගත කරන්න පුළුවන් නම් ඒකට කියනවා හිතම දකිමින් නීවරණ හිතම දකිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒක තන්නේ කර හම්බයක්. හැබැයි මෙහෙම කියයි. භාවනා කරපු හැම කෙනාම මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඊට 100ක්ම නෙවෙයි බොහෝ දෙනා. ඔක් කිසිම කෙනෙක් මෙතනදී ඇවතුම් පැවතුම් දන්නේ නැහැ. පහුරු ගන්න නැතුව, අවුස්සන්න නැතුව, කුප්පන්න නැතුව, නලියන්න නැතුව ඉන්න හැටි දන්නේ නැති නිසා අපි අසාමාන්‍ය කෙනේ ජීවිතේ මල් අපි විහිම්පල්. මෙච්චර අමාරුවෙන් ඇති කළ දීලා තියෙන මේ විවේක තත්වයට මං ඊගාවට මොකද කරන්න කියලා 70000 ගණන් ඇතර පණිවිඩ අරනවා අනේ ස්වාමීන් වහන්සේ මෙතෙන් ආව දැන් මම මොකද කරන්න ඕන. ඉතින් අනන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මම අනන්නද කියලා අහන්න මේ යන්න හදාගන්නවා. ඉතින් කිව්වොත් එහෙම නෑ නෑ මොකෝත් නැතොත් නෙන්න කියලා ඉතින් දොස් කියනවා ඒ ගුරුවරයා හරිනෑ මොකද කිසි නෑ කිසි කිසි මොකක් අර. ඒ නිසා මොනවා හරි එක්ක ආලෝකයක් එහෙම නැත්නම් දිබ්බ චක්කු ඉබ්බසෝත වසුරුඩින් යන්න ආසෙන් යන්න ක්‍රමයක් හම්බෙනවනම් මේකදී කොච්චර හොඳද කියලා අර සංස්කාරයන් පිළිබඳව පරිප්පුවේ දම දම ටෙම්පරාදු කර කර ඒකම තියාගෙන ක්‍රමයක් හදනවා මිසක් මේ මමයා නැති වෙන ආත්මයට තැනක් නැති පඨවි ආපෝ තේජෝ කියන දේවල් වෙනුවට ආකාශ ධාතුව පේන සත්‍ය දුක වෙනුවට අදුක්කම සුඛය පේන සංඥා වෙනුවට මිතු ආකල් මෙන්න මෙතන කියන භාෂාවකින් විස්තර කරගන්න බැරි සත්‍යකටපත් වුණාට පස්සේ සංස්කාර වශයෙන් කියනනම් ඇස්පිල්ලන්වත් හොල්ලන්න හිතෙන්නේ නැති. හුස්ම තායහස කරන්න බැරි, කරන්න ඕනේ නැති සංස්කරණය කිසිවක් නොකර නොකරන තාක් පිරිසිදු එලකිරි වගේ සැපදෙන පිරිච්ච ගතිය අවුල් කරන්නේ නැතුව විඥාණයට විඥාන විශ්ින්න දිය වෙලා යන්න අරින ගතියකටපත් කරන්න පුළුවන් නම් ඒක තමයි අන්තිමම අමාරුම එකලස. මොන්නම්ම තාලකින්වත් ලෞකික ආසාවක් තියෙනවනම් මේ තත්ත්වේ ඉඳ බෑ. මොන්නම විද්‍යාකාරී කාලය පිළිබඳව බලපෑමක් තියෙනවනම් මෙතන ඉඳ බෑ. මොනම විද්‍යාවකින්වත් මෙතනින් පිට වෙන තැනක් පිළිබඳ අදහසක් තියෙනවනම් මෙතන ඉඳ බෑ. මොනම විද්‍යාවකින්වත් Tamange පිට වෙන කෙනෙක් ගැන ආසාවක් හෝ තරහක් තියෙනවනම් මෙතන ඉඳ බෑ. මේක කුඩලා කොට උඩ තිබ්බා වගේ තත්ත්වයක් තමයි. මෙච්චර කාලෙ අපි සංසාරේ කවදාකවත් මෙතන ඉඳලා නැහැ. ඒක නිසා මේක කියනවා නම් සාමාන්‍ය කියමනක් විදිහට අශ්‍රයා වස්තුකාට ගෙනියන්න පුළුවන්. නමුත් වන්න බෑ. උට අශ්‍ර භාෂාවෙන් කියන්න බෑ ඉස්සරහට වතුර නැතුනම දීපම් මිනිස්සෝ කියලා කිව්වට ඕලු හොල්ලලා නිකන් ඉන්නවා. උට තේරෙන්නේ මේ වතුර දිව්වොත් ඉස්සරහට ලාභයි කියලා. ඒ වගේ තමයි මෙතෙන්ද ගියාට පස්සේ ඒකට සමාදන් වෙන ගතිය. ඒක තමයි අපේ මනුෂ්‍ය ජීවිතේ යන්න පුළුවන් ඉහළම தත්ත්වේ මේ සංසාරගත එන්න තමයි කෙලෙස් සහිත මේ කෘතක් යන හිතකින් යන්න පුළුවන් උසස්ම தත්ත්වයක් තමයි මේ හිත හිත වශයෙන්. ඒ හිත ඇඳුම් අඳලා නැහැ ආලවට්ටම් නැහැ තන්නේ කර හෙළුවෙන් ඉන්නේ වෙලා. ප්‍රകൃතිය තියෙන ආනේ ප්‍රകൃතිය කිසිම කාමයක් ඇති කරවන්නේ නැහැ. කිසිම ද්වේෂයක් ඇති කරවන්නේ නැහැ. නිදිමතකුත් නැහැ. සැලෙන කතියකුත් නැහැ දෙගිඩියාවකුත් නැහැ. ඉතින් ඒකෝට අපිට පේන්නේ මහා පාළුවා. මං ඊටසයි වාගේ. නිකන් අපි කරපු වැරද්දකට ආපු දඬුවමක් වාගේ. ඉතින් ඒ නිසා අපි හිතන ඊට කොච්චර හොඳට මොකක් හරි නලියන කම්පන චන්ද්‍ර ගැටයක් තියෙනවා නම් උණුසුමක් සිසිලකක් තියෙනවා නම් කියලා අරක තුල රූපසමනේ සංහිඳියාව එහෙම නැත්නම් පස්සම්බනේ කියන වෙනුවට අවසන ගතියට ඇති වෙන එක තමයි පු탁 යන ගතිය කියන්නේ. පුතඥයට මේක වෙන්නේ තනි වෙච්ච, පාළු වෙච්ච, කොටු වෙච්ච, කලෙන් තල්ලු කරපු, දඬුවම් කරපු තත්ත්වයක්. මොකද අර විනාශ වීමට භාජනය වෙන රූපාකාර නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර නැහැ. විඥානය ඒ නිසා හරි අසරණ තත්වයකටපත් වෙනවා. හොරෙකුට එළිය වැටෙනවා. මේකෙදී හරියට තේරුම් අරගෙන මට මෙහෙම පැයක් දෙකක් තුනක් වගේ ඉඳලා දේවා කියලා සමාදම් වෙන්න නම් පුදුමාකාර විදිහේ සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි. පුදුමාකාර විදිහෙන් අන්ත දෙක අතහැරීම පිළිබඳ හැඟීමක් අවශ්‍යයි. පුදුමාකාරයෙන් මේ අන්ත දෙක අතහැරියාට පස්සේ අපි කවදාකවත් නොගිය තැනකට යනවා. අන්න ඒකට යන්න නම් මම්ම හිත හදාගන්න මෙන්න මේ විදිහේ එක චිත්තක්ෂණයක හෝ අපිට හිතුනොත් මේ ඇවිල්ලා තියෙන්නේ දඬුවම් තත්වයකට නෙමෙයි වටිනා තත්වයකට කියලා. මේ භයානක අන්ධකාර තත්ත්වයේ වෙනුවට එහි ඇතු හොඳ සුබපක්ෂය දකින්ට මාරු වෙච්ච ගමන් හිත අභිප්‍රමෝදයන් චිත්තං අසසිසාමීති සික්කති අභිප්‍රමෝදයන් චිත්තං පසසිසාමීති සික්කති කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන අති ප්‍රමෝදය අපි මේ ලස්සන රූප බල ලබන ප්‍රමෝදය නෙවෙයි. නැත්තම් මිහිරි සංගීත රාවහල ලබන ප්‍රමෝදය නෙවෙයි. හොඳ මිහිරි කසී රටින් එන අහුස්මොඳ විඳලා ලබන ප්‍රමෝදයක් නෙවෙයි. මිහිරි ආහාර වලින් ලබන ප්‍රමෝදයක්ත් නෙවෙයි. සුඛභෝගී ස්පර්ශය ලබන ප්‍රමෝදයක්ත් නෙවෙයි. මතිමත ආන්තර කැමති දේවල් හිතලා ගන්නෙකුත් නෙවෙයි. ඒ නිසා ඉන්ද්‍රියයන්ගෙන් සම්පූර්ණ වෙන් වෙච්ච අනින්දේ ප්‍රතිබද්ධ වෙච්ච අමානුෂික ප්‍රීතියක් කියලා කියන්නේ. ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ දෙයබ්යන් කියලා පදම්පද ගාතාවක් තියෙනවා ශූන්‍යාකාරයටපත් වුණා වූ සාන්ත හිතක් ඇති යෝ භික්ෂුවට අමානුෂික රතියක් වෙනවා අපේ අම්මා අප්පා අපිට කියලා දෙන්නවත් දන්නේ නැති අපිට ලැබුණත් අපේ අම්මට අප්පට කියන්නත් බැරි මේ ලෝකේ වචන වලින් විස්තර කරන්න බැරි පුදුමාකාර රතියක් වෙනවා අන්නතර පාළු ගතියට අන්නර නීරස ගතියට නියම දෘෂ්ටි කෝණය මධ්‍යම ප්‍රතිපදාවෙන් සාදර වෙච්ච වෙලාව. ඒකට පේනවා මේ නීරසකම තියෙන්නේ විශාල හිස්තනක කියලා. කිසිම බාධාවක් කිසිම සීමාවක් මරියාදාවක් පහළනයක් නැති තැනක කියලා. මේකම අසත්පුරුෂයාට වෙන්නේ තනි වෙච්ච කොට වෙච්ච තත්ත්වයක්. සත්පුරුෂයාට වෙන්නේ විමුක්තියක් විදියට. සත්පුරුෂයාට පේන්නේ අනන්ත වූ තත්ත්වයක් විදියට. සත්පුරුෂයාට පේන්නේ අනාලම්බිත තත්ත්වයක් මොනම දෙයකත් එළිලා නැති තත්ත්වයක් විදියට. ඉතින් මෙතන ලොකු පරිවර්තනයක් සිද්ධ සිද්ධ වුණේ නැත්නම් අපි ආයෙත් අසත්පුරුෂයකට පස්සලා මේක නැවතත් සංස්කාර කරගන්නවා. සංස්කාර නොකරගෙන නැති தත්ත්වේ නැති தත්ත්වේ වශයෙන්ම දැක ගන්න පුළුවන්කම සංසාර මෙතෙක් නොකරපු හැබැයි පරිවර්තනයේ බව දැනගෙන අන්න ඒකට පෙළඹිච්ච දවසේ තමයි ඒ කියා ගන්න බැරි ජීවිතයක මිනිස්යන්ට ඉඳ ගන්න බැරි ඒ අමානුෂික වූ manussත්වයේ ඉක්ම වූ ප්‍රතිකට වැටෙන්න පටන් ගන්නවා. ඒක නිදර්ශන වශයෙන් කියනවා නම් අපි මේ ලෝකයේ අද තියෙන මේ තරංකාරී ලෝකයේ අපි උත්සාහ කරන්නේ අපේ පොහසත්කම, අපේ පඬිලකම, අපේ දක්ෂකම පෙන්වන්න කවුරුවත් නොවිඳපු જાති රූප දැකලා කියනවා කියලා අපි රූප පිළිබඳව විශේෂත්වෙන් දානවා. කවුරුවත් නාහපු જાති ශබ්ද අපි අහලා තියෙනවා කියලා ඒක ඔක්කොටම අපිට ඕන වෙලාවක යන්න පුළුවන් ගැතිය තියෙනවනම් ආයෙනම් පොතක්. එහෙනම් පිටිමු. ඒක තමයි ජාග්‍රහණය. ඒ වගේම ගඳ සුවඳ જાති. ඉතිගාට ලෝකෙ තියෙන මිහිරි රස මසවුදු. ඒකෙම සුඛෝභෝගී යාන වාහන කොට මෙත ඇඳ පුතු මේස. ඒ වගේම දාර්ශනික අදහස්. නමුත් මෙතෙන්ට යනකොට ඇස් දෙක වහගෙන රූප මොකක්වත් නැහැ. ශබ්ද මොනවත් නැත්නම් කියලා කන් දෙක අක්‍රිය වෙලා. ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතාවරණයෙන් තැනකට ගියාට පස්සේ තමයි මෙතෙන්ට එන්න පුළුවන්. කටෙන් කතා කරන්නේත් නෑ රස බලන්නේත් නෑ. කයක් තියෙන බවක්වත් දන්නේ නෑ. ස්පර්ශයේ තියා කයක් තියෙන බවක්වත් දන්නේ හිතට මොනම හිතක් ඉලක්කත් නෑ. වේවා කියන හිතවිල්ලක් නෑ නොවේවා කියන හිතවිල්ලක්වත් නෑ ඒක ඒක විශ්ින් ඇතිලා තියෙනවා අපි පොදු බැල්මක් විතරයි විපස්සනාවක් විතරයි ආන ඒ තත්ත්වයට එනකොට මේ කාම ලෝකයේ තිරසංඛා සමාන සැප විඳීමට මිනිස්සු ඊර්ෂ්‍යා කෝධමාන ඇති කරගෙන මේ කරන විලෝපනයත් ඒ ඔක්කොම අතහැරියට පස්සේ සාර්ථකත්වයේ තුලින් ඇති වෙන නොවදස් වෙන සැප දෙක අතර බලනකොට මේ දෙකම දන්න මිනිහත් එකක් විතරක් දන්න මිනිහත් අතර මොන තරම් පරාසයක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ දෙකම දන්න මිනිසයා තව කෙනෙකුට මේ දෙකම දැනගැනීම පිණිස මොන්න තරම් ඥානවන්ත වෙන්න ඕනද කියලා කල්පනා කරන්න මොකද මේක ලේසියෙන් කවුරුත් පිළිගන්න තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම තමයි එහෙම නොපිළිගන්න තත්ත්වයක් ඇතිදී තියෙද්දි ඒ කියලා දීම සඳහා තමන් සම්පූර්ණ ගුණ චරිතයක් ඇති කරගන්න. තමන් දිහාට ප්‍රිය භාවය ඇති වෙන විදිහට වැඩ කරලා ලෝකේ තියෙන හොඳම වචන පාවිච්චි කරලා එතකොට හිතවදිනා තාටික කියන මොන්න තරම් කරුණාවක් තියෙනවද කියලා බලනකොට එකම සාසුන් වහන්සේ මේ ප්‍රඥාව සහ කර්මාව සමබර වෙච්ච සරුවචනාසේ පමණයි. ප්‍රඥාවෙන් බලනකොට නොකියාම බැරි දෙයක් තමයි අපි මේ කරුණාවන්ත වෙනවයි කියලා අනුර දෙන්න හදන්නේ අන්නර පහත් සිටියේ රූප ගොඩක් කරන් දෙන්න, ශබ්ද ගොඩක් කරන් දෙන්න, ගන්ධ ගොඩක් කරන් දෙන්න, රස ගොඩක් කරන් දෙන්න පහස ගොඩක් කරන් දෙන්න සහ හිතවිලි රාශි මවන්නයි අපි මේ කර්මාවන්ත වෙන්න හදන්නේ. මේක ප්‍රඥාව මෝහා කරනවා. මේක ප්‍රඥාව අන්ධ කරනවා. ඒසත් මේ අනුන්ට කරන අනුකම්පාව කියලා කියන්නේ අපි දන්න කුණ ඒත් අන්න දෙන්න හදන එක. එක දවසක් මිනිස්සු පූජෙක් කටි කරා. මොකද ගෙදර හරියට මීවල මේ මාස උදේ ඉඳලා හැන්දෑවකම් ගෙදර ඉඳලා එනකොට ඒක අවුල් කරලා. පූජෙක් ඇති කරන්න බෑ. නමුත් මං සේතකට වෙන ක්‍රමයක් නැහැ කියලා පූජෙක් ඇති කළා. හැමදාම ගෙදර එනකොට ඒ පූසාට මොනවා හරි ටිකක් ගහගෙන එනවලු මේක දවස පුරාම මං ගැන අපේක්ෂාවක් තියාගෙන නම් හොඳ නැත්නම් ගියා කරලා යයි කියලා. ඉතින් පූසාට කැමති කැමති දේවල් දෙන නිසා පූසා කල්පනා කරාලු මේ මිනිස්සයාට වෙන ලෝකේ කවුරක්වත් නැහැ මට හැමදාම හොඳ හොඳ දේවල් ගෙනත් දෙනවා කවදද මම මේ මිනිහට උදව්වක් කරේ කියලා. මොකද මීයක් දකින්නකොටම කාලා ඉවරනකම් පොසට සීයක් නැහැ. ඉතින් හම්බෙච්ච ගොදුරෙන් කෑල්ලක්වත් මීහර දෙන්න නැත්තම් කියලා හිතුණාට හිතන්නවත් වෙලාවක් නැහැ මීයක් හම්බෙනකොටම කරා. පොසංගා භාවනා කරලා තියෙනවා. සතස්ස කරලා කල්පනා කළා මම මොකද කරන්නේ මේ මනසෙන් රකින්නේ කියලා. ඕමම ඉන්නදී එක දවසක් ඌට අහුණාලු මීවදයක් මීගුලක්. මීපටව දෙන්නේ කියලා තමයි ඉන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා ගෙදර ඇවිල්ලා හැන්දකොරේ බත් එක කන වෙලේ ඊට පස්සේ මීයා කරලා තියෙන්නේ පැග්ගුස කර දෙන්න තන පුකන් දෙන්න මම ගන්න මේ මාසෙට උදව්වක් කරනවා එක මීයේ අර මිනිහගේ බත් එක උඩ දාලා ගියා. ඔන්න ඕක තමයි අපි මේ කරුණාවෙන් කරන සැලකිල්ල. ඌට ඒක මාස රකමස උලක් උනාට ඇරිච්ච මීකුණ අර බත් එකට ඇරිච්චාම මොකද වෙන්නේ? අපි මේ ප්‍රඥාව කරුණාව දෙක දන්නේ නැතුව අපි ඒ දරුවෝ කියලා අපි අම්මලා තාත්තලා කියලා අපේ ගුරුවරුන් කියලා මේ සලකන් හදන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කුණක්. ඒකේම කියන එක වටින්නේ නැහැ සම්මත ලෝකේ. නමුත් අපිට පුළුවන් නම් කවදා හරි ඒ අත්තන්ට මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයේ නැත්නම් මේ සංස්කාර තත්වයේ එහෙම නැත්නම් මේ සම්මුති තත්වයේ මුදවලා ඉත එහා ගිය කිසි දෙයකින් කෙලෙසෙන්නේ නැති කිසි දෙයකින් කෙලෙසන්න බැරි මෙන්න මේව තත්‍යක් කියනවා කියලා කියන්නේ අපි කියයන්ට සිද්ධ වෙනවා කියන්නේ ඇත්තික වහගෙන ඉඳ සද්ද නැති තැනකට යන්න ගඳ සුවඳ නැති තැනකට යන්න රස බලන්න එපා කතා කරන්න එපා කයෙන් ක්‍රියා නොකර ඉඳ ඉතින් හිතේ නොනගා ඉඳ කියලා කියනකොට මොන කිනාද ඒක ටැග්ක් විදිහට බාරගන්න ඔක්කොමලා කියාවි මිනිහ මරුණට අහුවෙච්ච මිනිස්සෙක් මරණයට තීන්දුවනා පස්සේ දවස් 7කට ඉස්සලා කරුණ කාමරේ දාපම ඔතන නෙවෙයි කියන්නේ. උඹලා ඕකද අපිට දෙන්න හදන්නේ. ඕක මේ මිනිමරුවකට දෙන්න දඬුවමක් නෙවෙයි කියලා ඕනම කෙනෙක් නේද කියන්නේ. ශබ්ද නැති, රූප නැති, ගන්ධ නැති, රස නැති, භාෂ නැති අඳුරු තැනකට වෙලා කය හොල්ලන්න උතු ඉන්න පුළුවන් කියලා කියලා කියන්නේ ලෝකේ සෝතු වලනකොට දඬුවම. ඒකයි කරුවචනන්ට මතක් කරන්නේ මේක ඉතාමත්ම ප්‍රඥාවන්තයෙකුට විතරක් තේරෙනවා මේ පුළුවන් නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නතර කරන්න. ඒ මදි. නතර කරලා ඒක සමාදම් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ අතිප්‍රමෝදය කියන අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති කියලා ඒ කෙරෙහි ඇති දෘෂ්ටි කෝණයමයි කෙලිම බලපාන්නේ වෙන විදිහට කියනවනම් මේ සම්මාදිට්ඨිය. ඉනිසිට කියන්නේ අන්ත දෙක අතර හැරීම. නද මාවත. තේරුම් ගත්තට පස්සේ මේ අති ප්‍රමෝදයෙන් තේරෙන පටන් ගන්නවා. ඒක අර පීති සහ සුඛ කියනට වඩා බොහෝමත්ම සුද්ධ තත්ත්වයක්. මෙන්න මේ ගියාට පස්සේ සමාදාහං චිත්තං අසසිස්සාමි චිත්තති මෙන්න මේ තත්වයට හිත සීසන් කරනවා. හිත වශී කරනවා. අදිට ධානයක් වශී කරන්න වගේ මම මේ තත්ත්වයට ආවේ කොයි වෙලාවේද? කොච්චර හිටියද? මේ නිකුත්ුනේ කොයි වෙලාවේද කියලා ඒක <coughs> මනාකොට යොදවනකොට යොදවනකොට තමයි තේරෙනවා මේක යම් යම් හේතුඵල ධර්මයන් අනුව සිදුවෙන දෙයක්. හැබැයි එතන ගියාට පස්සේ යමක් නොකර සිටීමෙන් තමයි ඒක වඩන්න පුළුවන් වෙන්නේ කියලා ඒ අර අනිකර හුදු හිත පමණක් දැක් ගන්න තත්ත්වය නිතර සිදුවෙන දෙයක් වඩපත් කරගන්න. දැන් පරියන්ක පරියන්ක පාද සිදුවෙන තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ සමාදාහං චිත්තං කියන ඒ තත්ත්වය තමන්ගේ අතේ අතට ගැනීම. ඒ හම්බයක්වත් වරද්දක්වත් දඬුවමක්වත් නෙවෙයි. අන්නේ විදිහට සමාදාන් කෙරුවට පස්සේ තමයි ඒ පුත්‍රයාට තේරෙන්නේ මේ ලෝකයෙන් හිත වෙන් කරගන්න නැත්නම් කෙලෙස් වලින් හිත වෙන් කරගන්න එන තව විමුක්තිය ලබන්න තියෙන ක්‍රමවේදේ. කිසි කෙනෙක් මතරන් දෙල පැවිතිලා නැහැ. මේ මොහොතෙන් පිට මොනම දෙයක් ගන්න දෙයක් නැහැ. කළ හැකි දේ මේ චිත්තක්ෂණයම තියෙනවා මෙතනම තියෙනවා මල් ළඟම තියෙනවා මම කියන එකන මොකක් හරි කරන්න ගියොත් එන්නේ මේ පිවිතුරු භාවය කියලා දෙන්න මේ මොහොතින් පිට ඉහිත් ගිය ගමන් සිද්ධ වෙන්නේ විකෘතිය මේ තනින් පිට වෙන මොකක් හරි හිතනකොටම සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතට වර්තමාන තැන්න කරන නිකාය ආ මේ විදිහට බලනකොට විමෝචයන් නිදීම වෙන්වීම කියන එක ලැබුණට මදි ඒක අකීල කරන්න දරගන්න. අපි කියනවා තෑග්ගක් දුන්නට මදි තෑග්ග බාර ගන්න එක ඊට වැඩි වටිනවා කියලා. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මේ සතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ මේ තරම්ම මුර්ගාලා ඒකේ අනිත්‍යතාවය ප්‍රකාශ කරද්දී අපි ශක්ති ප්‍රමාණය උත්සාහ කරනවා මේක නිට්ටයයි කියන්නේ. නැත්නම් මේ සතර මහා භූතයන් අපිට අනිත්‍ය සංඥාව පෙන්වන්නට පූර්ණ හැකියාවෙන් කටයුතු කරද්දී අපි දැනුමින් කල්පනාවෙන් ප්‍රණීතියෙන් උත්සාහයෙන් දැන් මේක ඉස්සරහ යන හදවත. ඒ වගේ ඒ ධාතුන්ට ධාතුන්ගේ ස්වභාවයෙන් වැඩ කටයුතු කරන්න බලන්න හිතියොත් බොහෝ වෙලා යන දිශා පේනවා ਉਹ අනිත්‍යයි කියලා. ඒ විතරක් නෙවෙයි මේ පටවියාපෝ තේජෝ වායෝ කියන අනිත්‍ය දේවල් මැද නිට්ටය වූ හිස් අවකාශයක් තියෙන බව පෙන්වනවා. මේ ධාතුන් කෙරෙහි මැද හතිතේ බලන්නද කියනවා කවදාකවත් හිස් අවකාශෙ පේන්නේ නැහැ. මොකද ධාතුන් එනකොටම අපි මේක වේවා මේක නොවේවා මේක මගේ මේක ඔබේ කියලාගෙන ඒක අතර තාරාතිරන් දෘෂ්ටි මහාන ඇති කරගන්න නිසා ඒ වගේ කියන ක්‍රියාකාරකම් දකින්න මිස ධාතුන් අතර තියෙන හිස්තන දකින්නේ. ඒ වගේම සැප දුක එක රණ්ඩු කරන වාද කරන නිසා අපිට කවදාකවත් අදුක්කම සුඛේ පේන්නේ ඒක මේ මේ ඇති සංඥාව මේ සංඥා මෙදිගුව මම කියාගන්න නිසා මගේ කියාගන්න නිසා ඒ සංඥාවන්ගෙන් තොර වෙච්ච තත්ත්වයක් මේ සංඥා දෙකක් අතරමැද හේම හිස් තත්ත්වයක් තියෙන බවට කල්පතාවක් දකින්න බෑ ඒ වගේම අපි නිතරම වැඩ පෙන්වන්න උත්සාහ කරන නිසා අනුන්ට අඳහර පාන්න උත්සාහ කරන නිසා කියා පාන්න උත්සාහ කරන නිසා යමක් නොකර සිටීම දක්ෂකමක් විතරක් තේින්නේ නැහැ. විඥානේ නම් වූ දේවල් දෙකක් අතර තාරාතිරම් බලන ගතිය ලද්දාකටම පුරුදු කරපු නිසා එනදී ඕන දෙයක් තුමත් ඒ කෙරේ තේරීමකින් බේරීමකින් තොරව අශලෝක ධර්මයේ කම්පා නොවේ උපේක්ෂා වෙන එකක් අපිට තේරෙන්නේ නැහැ. මේක භාවනාවෙන් ලබාගත දෙයක් උනත් අපි උත්පත්තියේ වටම අපි ළඟ තිබිච්ච දෙයක්. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකට විරුද්ධව කරන සටනක්. ආනේ සටන අතහැරපු දවසේ මේ කියන විවේකය මේ කියන විමෝචනය හොඳටම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං කියන මේ හතර පදයෙන් විස්තර කෙරෙන්නේ මේ චිත්තානුපස්සනා කියන කොටස. ඒක සතිපට්ඨාන සූත්‍රයේ විවිධාකාරයෙන් මහාගත චිත්ත, අමහාගත චිත්ත, කෙලසිත හිත, පිටිසුරු වෙච්ච හිත කියලා විවිධ විදිහට පෙන්න නමුත් මෙතන පෙන්වන්නේ ඊට වැඩි බොහොම කෙටි ක්‍රමයකට. නමුත් දෙකෙන් තියෙන සරල සමාන්තර ගතියක්. අන්තිමට මොකද වෙන්නේ? යමක් නොකර හිතේ තියෙන මේ කෙලස් හැලෙන්න දරලා ඒකේ තියෙන නිශ්චලම தත්ත්වය නැත්නම් අපි කියන නිසල විලක් වගේ හිත තැම්පත් කිරීමේ දක්ෂකම තේරුම් ගන්නකොට අපිට තේරුම් ගන්නවා අපි ඇත්තටම කරන්නේ දන්නා දෙයක් නොදන්නා තත්ත්වයටපත් කරගන්න. වැඩි හිතියෙක් ළමා මනසකට යන්න හදන ගතියක්. සංකර භාවයේ සරල භාවයට යන්න හදන ගතියක්. ඉතින් මේක හරිය ගැඹුරුයි. අපි අතෝරක් නැතුව සංකර කරන්න උත්සාහ කරමින් ඉන්නේ. අතෝරක් නැතුව මේ වැඩි හිතියෙක් වශයෙන් අඳුර ගන්න උත්සාහ කරමින් ඉන්නේ. අතෝරකට උනස ඉගෙන ගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉගෙන ගන්න දේ අතහරින්න යනවායි කියලා කියන්නේ ඇඟෙන් ඇටයක් අයින් කරනවා. අර ළමා හිත පුංචි හිතට යනවායි කියලා කියන්නේ අපි මේ ලබාගත් සේරම තාන්න මාන ඔක්කොම පහත් කළ කරකවා. නමුත් සර්වඥාන්සේ මතක් කරනවා මම මේ දේ උඹලට කියන්නේ ඇදහිය යුතු වස්තු තුනක් ඉඳෙන් කියලා. මොනවද ඇදහිය යුතු වස්තු? බුදුහාමුදුර වැඩි යේසුයි උන්වහන්සේ ඔය කියන ඔක්කොම දැනුමකට වැඩි වටිනවා. උන්වහන්සේ අදහගෙන ওই කාරාතෙන් දැනුම මට්ටම් ඔක්කොම කියන්නේ. ඒ වගේ මේ ධර්මය ඇදහිය යුක්තක්. සද්දෙහි වස්තුවක්. මේ ජීවිතේ ඔප්පු කර බැලිය හැකියි. එම සංඝ රත්නය කියලා කියන්නේ මේ වැඩේට බහපු පිරිසක්. අන්නේ ත්‍රිවිධ රත්නය අදහලා තමන්ගේ ඒ බලපුලංකාරකම් මාන්නකාරකම් උසස්කම් පහත්කම් පැත්තක තියලා අර සරල ඍජු මම දැන් මෙතන තත්ත්වෙට ගියාට පස්සේ කෙනෙකුට වැටහෙයි මේක සඳහා උත්සාහ කිරීම නෙවෙයි අවශ්‍ය කරන උත්සාහ නොකර සිටීම. උත්සාහය පවතින තාක් මම කි. උත්සාහය පවතින තාක් තණ්හාවක් මාන්නයක් දික්කයක් වෙනවා. නමුත් අපි උත්සාහ කරලම ජීවත් වෙලා උත්සාහ මේ සංසාරේ වැඩකේ සර්වඥාන්සේ උත්සාහය තුලින්ම උත්සාහය නැති කරන ක්‍රමයක් තමයි මේ චිත්තානුපස්සනා ක්‍රමයට එනකොට පෙන්වන්න පටන් අරගන්නේ සංස්කාර සියල්ලන්ගේ සමගිය. ඒක නිසා මේක කොච්චර දැනුම තිබුණා. කවදාකවත් සැලසුම් කළ කරන්නේ නැහැ. කොච්චර Taman ලබා ගත්තත් කාටවත් දෙන්න බෑ. ඒ වගේම අනුන් ළඟ තිබුණාට කොච්චර ආයාචන කරත් යාඥා කර ගන්න බෑ. දැන් කම මොකම කෝනා කරනකොට ඉඳලා කරන්න බෑ. එනිසා මෙතන තියෙන මේ කලාව, මෙතන තියෙන දේ තමයි අපි සංසාරේ නොකරපු දේ අද අපි ඒක කරමින් පවතිනවා. අපි උත්සාහ කරන්න ඕනේ විශේෂයෙන්ම හිත මේ වගේ කීකරු වෙලා සති සමාධි වැඩිලා දේවල් අතර මේ නිශ්චල නිෂ්කලංක තත්ත්වයට එනකොට පුළුවන්තරම් Taman ඒකට අලුතෙන් කම්පන චංචල වේග දෙන්නේ නැතුව ඇති තාග්දුරට එහෙමම සංසිඳ වීමකට රූප සමණයකට සංහිඳියාවකට පස්සම්බණයකට සකස් කරන පටන් අරගත්තොත් ගමනේ කෙරුදුර නැහැ ඒ නිසා අපි මේ නැති දෙයක් අදා යනවා නෙවෙයි. අපි දන්නවා කියලා හිත පඬිකමක් කියලා හිත දක්ෂකමක් කියලා හිතලා මේ පැහැදිලියට බොරදිය දැමීම. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න හදනදී මමායනය තුලින් සක්කාය දිට්ඨිය තුලින්මයි වෙන්නේ. ඒක නොකර සිටීම කම්මැලිකමක්වත් දුබ්බඩකමක්වත් නෝන්ජල්කමක්වත් නෙවෙයි. විශාල ඥානයකින් කළ යුත්තක් විශේෂයෙන්ම කියනවනම් මේ කර්මමයි ප්‍රඥා දෙක සම්බර වීමෙන් කෙරෙන දේ. ඒ නිසා මේ ධර්ම කොටස අහලා තම තමන් කරන දේවල් වලදී ලදලද අවස්ථාවල ක්‍රියාත්මක කරලා ඇති තාක් දුරට පස්සම්බනේ සංහිතියාව කරගන්න ලැබුණොත් අපිට මේ මෙවැනි භාවනා වැඩපිළිවෙලදී ලබා ගන්න තියෙන උපරිම ශාන්තිය අත්දැක ගන්න පුළුවන් වෙන එක ඒකාන්තයෙන්ම අවසාන ගමනට ලොකු කඩීමක් පැනගත වෙනවා. කඩ කිම්මක් පැන කඩ තුරාවක් එහා පැත්තට ගියා වෙනවා. සාශීල දිනාට මේ ධර්ම කොටස තැන්කන් දීමේ බණ භාවනා කිරීමේ අත්දැකීම් වලින් සහ මේ ප්‍රායෝගික දැනුමේ ඒ මතු වෙන අවස්ථාවදී ඒ ඒ ස්ථානවල මැදම අවස තෝරා ගැනීමට අන්ත දෙක අතහැර ගැනීමට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිගම ධම්මජීව පොන්සල්යන් වහන්සේ